සිතුරු ඉදිරිපත් කිරීම ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් ප්‍රිය රසික රසිකාවනි මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ රස විසිතුරු කතිකාව මඩවල රත්නායක ගුවන් විදුලිය තමන්ගේ ජීවිතය කොටගත් නිර්මාණශීලී කලාකරුවෙක්. එතුමාගේ ජීවිතය ආරම්භ වන්නේ පුවත්පත් කලාවේදියෙකු හැටියට. එතුමා මියගොහිල්ලා සෑහෙන කාලයක් පන්හිඳක ගැමි සුවඳ නමින් එතුමාගේ ජීවිත කතාව සොයන් ලිඛිත තමන් විසින් ලියන ලද ජීවිත කතා පොතක් පළ කරනවා එතුමාගේ ප්‍රිය බිරිඳ ලිලියන් සෝමලතා රත්නායක විසින්. ඒ පොතේ මඩවල රත්නායකයන් තමන්ගේ ජීවිතය පිළිබඳ පුංචි කාලේ ඉඳලා තොරතුරු ගැබ් කරලා තිබෙනවා. ජීවිත කතා අධ්‍යයනය, චරිතාපදාන අධ්‍යයනය අපේ ජීවිතවලට බොහෝම ප්‍රබුද්ධ ශක්තියක් ඇති කරන අංශයක්. මඩවල රත්නායකයන් ඒ පොතේ ලියලා තියෙනවා මට මතකයි එතුමාගේ අවසාන අවස්ථාවත් ඒ මලගමටත් මම සහභාගී වුණා මීට පෙරත් ඒ ගැන කියලා තියෙනවා මෙන්න මේ විදිහට තමන්ගේ ගැන ලියලා තියෙනවා. නෑ මිතුරනි, මහද දිනු මා මල විට ඒ මල කඳ පැය 24ක් ඇතුළත මහ පොළොවට පොහොර වෙන්න අස්සට ගසන්න. එපා පතුරුවා හරින්නට මගේ මලගම ඇරයුමක් නොමැතිව රහසින් පැමිණි මා ඇරයුමක් නොමැතිව යන ගමන රහස විය යුතුය. සුදු වැලි පොරි විලඳ ඉස සුදු පාවාඩ එළමින් දෙනෝදාහක් එක්ව ඒ මලකඳ ඔසවාගෙන වේදි හඬින් බෙර හඬින් පරිසරය කෙලසමින් අවමන් නොකරන්න මලකඳට එතුමාගේ ජීවන දර්ශනය උනේ සරලකම චාම්කම ලෝකයේ තියෙන දුක ශෝකය බිය මේවා නැති කරලා යහපත හොඳ ලෝකයට කරන එක manussකම මට මතක් වෙනවා තණ්හා ආශා කියන ගීතය. ආචාර්ය අමරදේවයන් එදවස 60 ගණන්වල මේ ගීතය ගායනා කළේ පටාචාරා චිත්‍රපටයට. සන්ධ්‍යා කුමාරි රංගපෑවේ පටාචාරා හැටියට. එය අධ්‍යක්ෂණය කළේ විමලනාත් දිසානායක. පටාචාරා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ආචාර්ය ලයනන් අල්ගම. මේ මඩවලස් රත්නායක ලියූ කදිම ගීයක් ජීවිතය පිළිබඳ අවබෝධය ඇති කරවන අමරදේවයන්ගේ හඬ තනුවලා එන අල්බම් වාලා වගතුග නොසුන එළිය දකින්නද මේ යන්නේ ඒ සතත සුයන්නද මේ යන්නේ කතරේ ඉන්ගත් බැලි සල්ලේ සං ආ හැම වල්මත් ඒ සන්නා ආ වේ නොව සැපසේ විකත පියා වේ නොව සැපසේ පිය පුතු දෙදෙනා එකතයි ඉන්නේ කිසිදා නැත් තුන්වෙන් වන්නේ සංහා ආශා ඔලු කරේලා මග තොට නොබාලා මග තුරුසෙලා එළිය දකින්නද මෙලන්නේ ඒ සසක සුරන්නද මෙලන්නේ කතරේ ගෙනගත් වැහි කලේ තණ්හා ආශා පොල් ගැන නම් මම සින්දුවක් අහලා තියෙනවා එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාගේ. කොස් ගැන තියෙනවා අඹදම්බ නාරම් පනාදෙල් කියන තැන. පනා කියන්නේ කොස් වලට. අපට හමු වෙනවා ගමක් කොස් ගම කියලා. කොස්කා සංදිය. කොස්කා සංදිය කියලා ඒඩී රජිත් කුමාර ලස්සන පොතකුත් ලිව්වා. තමන්ගේ අත්දැකීම්. කොස් වාඩිය, කොස්ලන්ද, කොස් හේන මේ බඳු නම් අපේ රටේ ගම්වල දකින්න පුළුවන්. ඒඩී රංජිත් කුමාරම ලිපියක් ලියනවා කොස්මාමා කියලා අන්වර්ථ නාමයෙන් කීර්තිමත් වූ පුද්ගලයෙක් හිටියා. ආතර් වී ඩීඑස් එතුමා මිය පරලෝ ගිහිල්ලා අවුරුදු 60ක් පිරුණා ජූලි මාසේ 31 වෙනිදාට. එදාම තමයි ප්‍රේමකීර්ති දල්විස් ගුණාත්ම ස්මරණයත් යෙදලා තිබුණේ. ප්‍රේමකීර්ති දල්විස් කලාකරුවා ඝාතනය කරපු දිනේ ජූලි 31. ඉතින් මේ කොස්මාමගේ තිබුණ සිරිතක් තමයි කොස්සට රට පුරා තැපැල් කරලා අතින් අත දීලා තෑගි දීලා බෙදා හරින එක. ඔහුට සිංගප්පූරුවෙන් ලැබෙනවා කොස් ඇට වර්ගයක් 18 මාසෙන් පූදින. ඒ කොස්සට ඇත්තටම හිතෙව්වට පස්සේ ලස්සනට ගෙඩි පිරීලා මේ කොස් ගස්වල පළදාව ලැබෙනවා. ඔහු කොස් ගසේ මහිමය කියන්න රට පුරා මේ බඳු ව්‍යාපාරයක් පටන් ගත්තා. අද අපි මේ කොරෝනාව සංගතයත් එක්ක ජීවත් වන විට කොස්ගසේ වටිනාකම ඒ වගේමයි දෙල් ගහ දෙල් ගහ අප්‍රිකාව වැනි රටවල් වල මන්ද පෝෂණයෙන් පෙළෙන උදවියගේ මේ කුසගිනි නිවන්න පාවිච්චි කරන ගෙඩියක් එය ඊටාම පෝෂණජනකයි කියලා ලෝකයේ දැන් පිළිගන්නවා. සමහර අය කිව්වේ නම් අපේ රටට දෙල්බෝ කරේ විදේශිකයා බටහිරයන් අපේගේ ශක්තිය නැති කරන්න කියලා. බලමාළුවේ දෙලුව කියලා කතාවක් තියෙනවා. කොස් කිරිකොස් හදනවා, අටුකොස් තියෙනවා, කොස් මැල්ලුම් තියෙනවා, පොලොස් හදනවා. දැන් මේක ඉන්දියාවෙත් ලොකු පෝෂ්‍යජනක ආහාර සපයන ව්‍යාපාරයක් බවට පත් වෙලා ලංකාවේ පටන් අරන් තියෙනවා ඒ බඳු ව්‍යාපාර. මට කියන්න ඕන කලේ මෙබඳු ගස් ඇට පැල කරන්න ඕනේ මුළු රට පුරාම අනාගතය අඳුරුයි නිසා අපේ ලෝකය බොහෝම ප්‍රශ්න ගොඩක ආර්ථික ප්‍රශ්න ගොඩක තිබෙන නිසා අපට ගොඩ එන්න තියෙන එක මාර්ගයක් මිනිසුන්ගේ කුසගින්න නිවන්න පුළුවන් කොස් ගෙඩියට. කොස්කසක අරුමය කියලා ලස්සන කවි පෙළකුත් මං කියවලා තියෙනවා පොඩි රත්න අංගමලේ ලියපු ඒ කවි පෙළ ගැන මම මීට පෙර රසවිසිතුරු වැඩසටහනේදී කියලා තියෙනවා. 934 දී ලංකාවට ශාන්ති නිකේතනයෙන් කණ්ඩායමක් ආවා. ඒ කණ්ඩායම සමග පැමිණුනේ රවීන්ද්‍රනාත් tagore එතුමා මෙබඳු විස්තරයක් කරනවා. sharp motion කියලා ශාපයෙන් මිදීම කියලා සිංහලෙන් කියන්න පුළුවන් ගීත නාටකයක් මුද්‍රා නාටකයක් වේදිකාගත කරනවා මේක හරියට කුසරජ්ජුරුවන්ගේ කතාව වගේ එහෙම නැත්නම් අර විරූපී කුමාරයයි සුරංගනාවියක් වගේ ලස්සන කුමාරිකාවගේ ආදරය පිළිබඳ කතාවක් වගේ ටාගෝර් මෙහෙමයි කියන්නේ මම දේශපාලනඥයෙක් නොවෙමි මට ලෝකය හදන්නට අවශ්‍ය නැත අපේ සංස්කෘතියෙන් කොටසක් අද මෙහි ගෙනාවෙමි. ඔබ සතුටටපත් කළ හැකියයි මම විශ්වාස කරමි. එම සංස්කෘතිය සදාතනික අගයන්ගෙන් යුක්ත බව ඔබ වටහාගත යුතුයි. ඔබගේ සංස්කෘතිය ගැන මට අවබෝධයක් නැත. දේශපාලනික වශයෙන් ඔබ ඉන්දියාවෙන් ඈත්ව සිටියත් සංස්කෘතිකමය වශයෙන් ගත් කල ලංකාවත් ඉන්දියාවත් එක හා සමානයි. මේ ටාගෝර් කියන්නේ ඔබේ නහර තුල දිවෙන්නේ ඉන්දියානුවන්ගේ සිරුරේ දුවන ලේමයි. ඔබ අප වෙත පැමිණ ඒ උරුමය ආස්වාදය කරතැයි අපි විශ්වාස කරමු. ශාප් මෝචන් පූර්ව ප්‍රචාරක කටයුතු වලදී කියන්නේ දැන් කාලේ වචනෙන් කියන්නේ එහෙමයි. වේලාසනින් මිනිසුන්ට දැනුම් දෙනවනේ මෙහෙම එකක් තියෙනවා ඇවිල්ලා බලන්න නරඹන්න කියලා. අන්න ඒ කතාවේදී තමයි ඔහු එසේ පවසන්නේ. ඒක වචන සහ තවත් බෙන්ගාලි කෙටි කතා. පරිවර්තනය කරලා තියෙන්නේ දිලීප ජයකොඩි. ගෝපා මජුම්දාර්ගේ පොතක්. එතකොට මේ පොතේ ලස්සන කෙටි කතා, හරවත් රසවත් කෙටි කතා රසක් ඇතුළත් වෙනවා. එහි එක කෙටි කතාවක් විභූති භූෂණ බන්දෝපාධ්‍යායගේ කෙටි කතාවක්. අරේකා සොඳුරිය මේ ගස්වලට ආදරය කරන තරුණයෙක් පිළිබඳවයි කියන්නේ. ඔහු ලියපු ආරණ්‍ය කියන නවකතාවත් පාතර පංචාලි අපරාජිතෝ වගේ කෘති චින්තාලක්ෂ්මී සිංහාරච්චි විසින් වංගබසින්ම සිංහලයට නැගුවා. ඒවා හරිම රසවත් අර්ථවත් පොත්. ඇයටම තමයි මේ පොතත් පිළිගන්වන්නේ දීප. මම කැමති ඒ කෙටි කතාවෙන් චුට්ටක් කියන්න. මදා හිමාංශුගේ දිනය ආරම්භ වූයේ පැලවලට සාතු කිරීමෙන්. ඔහු ඒවා කපා කප්පාදු කළේ පස් මාරු කළේ පොහොර දැම්මේය. එපමණකින් නොනවති ඔහු මල් සහ පැලෑටි වැවීම පිළිබඳ පොතපත ගෙන්වා ගනිමින් ඒවා අධ්‍යයනය කරමින් පැල එකිනෙක බද්ධ කිරීමටද වූයේය. වැරදි වැරදි වාර ගණනාවක් බද්ධ කිරීමෙන් පසු ලාරෝස පැහැදිලිත් වැටුණු සුදු පාට අටාශි මලක් සාදා ගැනීමට ඔහුට හැකි විය. නමුත් දම් පාට ක්‍රිසැන්තිමම් එබඳු මනක් සාදා ගැනීමට ඔහුගත් උත්සාහය කෙදිනකවත් සාර්ථක වූයේ නැත. බොහොම හොඳ බෙන්ගාලි කෙටි කතා එකතුවක්. ඒවා කියද්දී ටාගෝර් තුමා ගැන මතක් කරද්දී බංග්ලාදේශයේ ගීයක් අහන්නට පුළුවන් නම් අපිට රස විසිතුරු තවත් රස වෙතයි හිතනවා. අපි ඊට අවස්ථාවක් උදා කරගනිමු. Thank you. মন মোর মেঘের সঙ্গী উড়ে চলে দিক দিগন্তের পানে নিঃসীম শূন্যে শ্রাবণ বর্ষণ সঙ্গীতে রেমে ঝিম রেমে ঝিম রেমে ঝিম মন মোর মেঘের সঙ্গী চলে দিক দিগন্তে রূপানে নিঃসীম শূন্যে শ্রাবণ বর্ষণ সঙ্গীতে রেমে ঝিম রেমে ঝিম রেমে ঝিম মন মোর হংস বলাকার পাখায় যায় উড়ে কোন কুচিত চকিত তোড়িত আলোকে মনোমোর হংস বলাকার পাখায় যায় উড়ে কোচিত কোচিত চকিত তোড়িত আলোকে ঝঞ্ঝন মঞ্জির বাজায় ঝঞ্ঝা রুদ্র আনন্দে কল কল কল মন্দ্রে ঝরিনি ডাক দেয় প্রলয় ভানে মন মোর মেঘের সঙ্গী উড়ে চলে দিক দিগন্তের পানে নিঃসীম শূন্যে শ্রাবণ বর্ষণ সঙ্গীতে রিমি ঝিম রিমি ঝিম রিমি ঝিম বায়ু বহে পূর্ব সমুদ্র হতে উছল ছল ছল তিনি তরঙ্গে বায়ু বহে পূর্ব সমুদ্র হতে ও ছলো ছলো ছলো তটিনী তরঙ্গে মন মোর ধায় তারি মত প্রবাহে তাল তমালয় অরণ্যে মন মোর ধায় তারি মত প্রবাহে তাল তমালয় অরণ্যে খুব ধোষা খা আন্দোলনে মনোমোধ মেঘের সঙ্গী উড়ে চলে দিগ দিগন্তের পানে নিঃসীম শূন্যে শ্রাবণ বর্ষণ সঙ্গীতে রিমে ঝিম রিমি ঝিম রিমি ঝিম ಸಂಗೀತಯ ಸುಸುಮಕ್ಕೆ ವರಕ එය අලස සිහි ගැන්මකි. වහා කැළඹීමක් කොට යලි එය නින්දට වැටේ. සද්ද නැතුව නැගිට සිටි යලි වැළපේ කනට දුකින් මර හදවත් ඇති කාන්තාවක මෙන් දැන් සිනහාවක් සංකිරීමත් ලාලණයෙන් පෙළඹීමත් කරන්නේ රැයෙහි හමුවන පෙම්වතා මෙන්ය. සරෝජිනී නායිදු කිවිඳිය තමයි එසේ කියන්නේ. සරෝජිනී නායිදු කිවිඳිය ලංකාවේ ප්‍රසිද්ධයි ඉන්දියානු නිදහස් සටනේ ගාන්ධිතුමාලත් එක්ක වැඩ කළ කාන්තාවල් ලංකාවටත් පැමිණිලා තිබෙනවා. ඇයගේ කවි මහගමසේකර පරිවර්තනය කළා. ඉන් වඩා ප්‍රසිද්ධ වූයේ The Weaver කියන කවි පෙළ ගීයකට නැගුණා සන්නාලියනේ කියලා අමරදේවයන් තමයි ගායනා කළේ එතුමා පවසා සිටිය අප සමග රටේ අනිත් අයටත් පත්තරවලත් ඕක කියලා තිබුණේ ඒ කාලේ චාරුකේශී කියන රාගයක් තමයි මෙයට පදනම් කරගත්තේ කියලා. ඒ අමරදේවයන්ගේ ශික්ෂණය. මොකද සම්භාව්‍ය ඉන්දියානු සංගීතය ඉගෙනගත්තු අමරදේවයන් එබඳු රාග පදනම් කරගෙන අපේ රටේ ගීත නිර්මාණ කරන්නට අවශ්‍ය කරන සාරය, ඥාන සාරය, දැනුම් සාරය උකහා ගන්නවා. චාල්ස් ඩිකන්ස්ගේ පොත් කියවලා තියෙනවා. බොහොම ලස්සන කතා එංගලන්තේ බ්‍රිතාන්‍යයේ සමාජය ගැන තරුණ ළමයි පොඩි ළමයින්ගේ ජීවිත ඩිකර්සු තුඟක් දුක් විඳ කෙනෙක්. ඔහුට හරිම ප්‍රශ්නයක් තිබුණා. 1812 ඉඳලා 1870 විතර වෙනකන් ඔහු ජීවත් වුණේ. ඔහුගේ පොත් අපි කියවලා තියෙනවා දෙනුවර අන්දනය සිංහල භාෂාවෙන් ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, ඔලිවර් ට්විස්ට් වගේ පොත් ඔහුගේ කියමනක් උපුටා දක්වන්න කැමති. දැඩි නොවන හදවතක්. ඒ හදවතේ වේදනාවකින් තොර ස්පර්ශයත් වෙහෙසටපත් නොවන මනෝ ස්වභාවය මේවා අභිමානවත් ජීවිතයක ගති ලක්ෂණය මොනවද? දැඩි නොවන හදවත. වේදනාවකින් තොර ස්පර්ශය. වෙහෙසටපත් නොවන මනෝ ස්වභාවය. ඒ විදිහට තමයි අපි මේ ව්‍යසනකාරී තත්වයන්ගෙන් නැගිට සිටින්නට අවශ්‍ය වන්නේ. ඊට අවශ්‍ය කරන ශක්තිය සංගීතයේ පවතිනවා. අපිට පුළුවන් නම් ස්වභාවිත ගීත ඛණ්ඩයක් ස්වභාවිත සංගීත ඛණ්ඩයක් අසන්නට හරියට රවිශංකර්ගේ සිතාර වාදනය එහෙම නැත්නම් නිකිල් බැනර්ජිගේ සිතාර වාදනය සගීර් හුසේන්ගේ තබ්ලා වාදනය අල්ලා රක්කාගේ තබ්ලා වාදනය අහමද් ජාන් තිරක්වාගේ තබ්ලා වාදනය එහෙම නැත්නම් අමරදේවයන්ගේ වයලීන වාදනය බී වික්ටර් පෙරේරාගේ වයලීන වාදනයක් කොයිතරම් මිහිරක් අපිට දැනේවිද මේ රැයි එහෙම නැත්නම් හරිප්‍රසාද් චෞරසියාගේ වස්දඩුරාවයක් තවත් ලංකාවෙත් ඉන්නවා ඒ වගේ අය හිටියා ඒ වගේ අය අපේ රටට උගක් බලපෑම් කරා නාඩගම් නෘත්‍ය ඒ යුග ගැන කතා කරද්දී නාඩගම් 1800 ඉඳලා 1877 විතර වෙනකන් ගලාගෙන ගියා නාඩගම් යුගය ඊටත් පස්සෙත් ඒවයේ යම් යම් නටබුන් නෂ්ටාවශේෂ දකින්න තිබුණා. නෘත්‍ය යුගය 1877 ඉඳලා 1925 විතර වෙනකම් ගලාගෙන ගියා. තීටර යුගය 925 ඉඳලා 947 විතර වෙනකම්. මිනර්වා කණ්ඩායම මේ ගමුවේ BAW ජයමාන්නලාගේ 940 පස්සේ වගේ. කඩවුඩු පොරොන්දුව තිරගත වන්නේ 947. ඒ වෙනකොට ගුවන් විදුලිය ඇති වෙලා ගුවන් විදුලියේ මුලින්ම විකාශය කරේ ග්‍රැමෆෝන් තැටි වලට නැගුණු ගීත. ග්‍රැමෆෝන් තැටි වලට නැගුණේ නෘත්‍ය නාඩගම් ගීත. ඒ අතරේ රවීන්ද්‍රනාත් tagore පැමිණීමත් අපේ ගීතවලට බලපෑමක් වුණා කලාවට බලපෑමක් වුණා ආభాසයක් ලැබුණා. බොහෝ වෙලාවට ਵਿਚාරකයන් කියන්නේ නෘත්‍යයේ ස්ථායි අන්තරාන්තරා කියන අංග තුනෙන් තමයි අපේ නූතන සරල ගී සරල ශාස්ත්‍රීය ගීත ශාස්ත්‍රීය ගීත වගේ දේවල් ආකෘතිගත උනේ ව්‍යුහාත්මකව ගොඩනැංගුනේ කියලා. ඉතින් අපි අලුත් සමාජයක ජීවත් ඒ සමාජය ඇතුලේ අපිට ග්‍රැමෆෝන් ගී, නෘත්‍ය ගී, පැරණි කවි අහන්න ලැබෙනවා. ඒවයින් අපි ජීවිත පෝෂණය කරගත යුතුයි. ඉතින් අද අපේ කාලය ගත වෙලා ගොහිල්ලා අපි නතර වෙමු. ඒ නතරවන්නේ නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඔබට සුබ පතන සුබ රාත්‍රියක් වේවා. රසවිසිතුරු මෙතකින් නිමවනවා. මා ප්‍රණීත අබේසුන්දර රසවිසිතුරු දුරස්ත මාර්ගගත පටිගත කිරීම ඔස්සේ මේ කොටස් කටහඬ සංස්කරණය කළේ රසවත් ආකාරයට අචලා ගුණසේකර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් සුදේශීය සේවය වෙනුවෙන් රසවිසිතුරු නිෂ්පාදනය කළා අශෝක බාලසූරිය ඔබ සියලු දෙනාට යහපත සෞභාග්‍යය නිරෝගීකම සතුට ලැබේවා Thank you.